ශ්‍රද්ධාවන්ත පින්තුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ විසිනි. භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස සුද්ධ සංසුනි පුනං යත්ථ කාමයිපාතිනං චිත්තං රක්ඛේත මේධාවී චිත්තං ගුණ්ඨං සුඛාවං පසුගිය දවසක හිත ආරක්ෂා කර ගැනීම සම්බන්ධව මේ අද දේශනා කරපු මේ දේශනා ගාථාවේම අන්තිම පාද දෙක ඉදිරිපත් කරගෙන වචන ටිකක් ප්‍රකාශ කළා. අදත් ඒ සම්පූර්ණ ගාථාවෙන්ම අදහස් දක්වන්න බලාපොරොත්තු වුණේ භාවනා කරන ඇත්තන්ට ප්‍රයෝජනවත් වෙනවා කියන හැඟීම ඇති කරගන්න. මේ හැම කෙනෙක්ම භාවනාවේ හිත යොදවන ඇත්ත. එවිට භාවනාවේ හිත යොදවන්නා වූ පින්නතුන්ට හැමතිස්සෙම ඊට උමනා කරන්නා වූ අවවාද ධර්ම මතු කර දීම සුදුසුයි. භාවනාව විදර්ශනා භාවනාව විශේෂයෙන් හිතනකොට විදර්ශනා භාවනාව කර්මස්ථානයක් අරගෙන ඒ ලබාගත්තා වූ කර්මස්ථානයේ අරිහත්ත්වයේ දක්වාම විස්තර කරවාගෙන ආචාර්යයන් වහන්සේ කෙනෙක් ළඟ මේව තේරුම් අරගන්තිම දක්වා භාවනා කරන පිළිවෙලක් තියෙනවා. එබඳු ඇත්තන්ට උවමනා කරන සුතමේ ඥානෙ වැඩිපුර. අතරින් පතර හිතේ පහළ වෙන්නා වූ වෙනස්කම් එතකොට වැඩි අඩුකම් හානිකර දේවා පරිබෝධ එතකොට අර හිත නියමාන්දමට ගමන් කර ගැනීමට කරවීමට උපකාර වන්නා දේවල් අර සුතමේ ඥානයේ තියෙන කෙනෙකුට ලෙහෙසියෙන් යොදා ගන්න පුළුවන් ඒ සුතමේ ඥානයේ වශයෙන් තියෙන්නේ නාම රූප ධර්මය සම්බන්ධව එතකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සම්බන්ධව විශේෂ දැනීමක් ඇති කරගන්නට ඕන. ඒ වගේම සමත නිමිත්ත සමතේක සමත භාවනාවකදී ලැබෙන නිමිති ඒවට ලැබෙන්නා වූ අඩුපාඩුකම් ඒවා දියුණු කර ගැනීමට උපකාර වන්නා වූ ක්‍රම මේවා කොහොම සුතමේ ඥානයට අඩංගු වෙනවා. එතකොට විදර්ශනා භාවනාවේදී විදර්ශනා සමාධිය සම්පූර්ණ කර ගැනීමට උපකාර වන්නා වූ අංගනේ අවශ්‍ය දේවල් සුතමේ ඥානයෙන් තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒවා දැනගෙන තියෙන්න ඕනේ. ක්‍රමයේ ගැන පරිහත්වේ දක්වා කර්මස්ථානයේ විස්තර කරලා ඉගෙන ගන්න ඇත්තා කර්මස්ථානයේ පමණක් නෙවෙයි අවශ්‍ය ධර්මත් ඒ එක්කම තේරුම් අරගන්න ඕනේ. ඒ වගේ මේ බඳු කර්මස්ථානයක් දෙන්න ඕන හැකිතා දුරට පරියප්තියේ වැඩ කරපු කෙනෙකුට. පරියප්තියේ වැඩ නොකරපු කෙනෙකුට ඒ විදිහේ කර්මස්ථානයක් දෙන්න ගියාට ඒක හරියන්නේ නැහැ. සම්පූර්ණ වෙන්නේ මෙන්න මේ නිසා අවශ්‍ය වෙනවා මේ සුතමේ ඥානයේ වශයෙන් පරියාප්තිය සම්බන්ධව තේරුම් ගන්න නාම රූප ධර්මයන් ලැබෙන හැටි. එතකොට සත්‍ය බෝධිපාක්ෂික ධර්මයන් දියුණු වෙන හැටි. එතකොට රතිපත්තාන ආදී මේ ධර්ම තමන් තුළ වැඩෙන හැටි ඒවා හානි කර ඒවයි හානි කර අවස්ථාව කියන මේවා තේරුම් අරගන්න එහෙම නැතුව අර ටික ටික භාවනා උපදෙස් ලබා ගන්න භාවනා කර නැත්තොත් ඉන්නවා. අන්තිම දක්වාම කර්මස්ථානේ ඉගෙන ගන්නේ නැහැ. ඒ ඒ අවස්ථාවට පමණක් පැමිණිලා කරුණු අහගන්න. ඒක වැඩ කලින් පස්සේ ඊළඟට තව ටිකක් අහගන්න. ඔන්න ওই විදිහට ටිකෙන් ටික ටිකෙන් ටික කරුණු අහගෙන කර්මස්ථාන භාවනා කරන පිළිවෙලකුත් තියෙනවා. ඉතින් ඒක ඒබඳු භාවනා ඒ විදිහට භාවනා කරගෙන යන ඇත්තන්ට අතරින් පතර ආවාද ලැබෙන්නේ. අර විදිහේ භාවනා කර නැත්තන්ටත් අවවාද ලැබෙන්න ඕන නම් මේ අත්තන් ගැන කියන්නම දෙයක් නැහැ. මේ විදිහේ භාවනා කර නැත්තන්ට ඒ ඒ අවස්ථාවේදී කරුණු අහා දැනගෙන ඒ ටික අටවතු කරනවා ඊළඟට තව ටිකක් කටයුතු කරනවා ওই විදිහට කටයුතු කරන අවස්ථන්ට නිතර අවවාද වමනා කරනවා ඒ වගේම ආරක්ෂාවත් නියමන්දමින් වමනා කරනවා දැන් බාහිර කතා වලින් බාහිර අදහස් වලින් එබඳු නැත්තන්ගේ හිත නොපරලෙන්න ආරක්ෂා කරගන්න ඕනේ. ඒක තමන්ට අයිති වැඩක්. තම තමන්ම හිතලා බලන්න ප්‍රධාන වශයෙන් හිත ආරක්ෂා කර ගැනීමයි කර්මස්ථානය ගෙන යන්නව වැත්තන්න තියෙන වටිනාම දේ. හිත ආරක්ෂා කර ගැනීම ගැන නැවතත් මතක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ නිසා. බුදුරජාණන් වහන්සේ මේ මේ ගාථාව ධර්මයේ දේශනා කළ එක්තරා අවස්ථාවක කියන්නේ එක හාමුදුරු නම පොඩි හාම් නම තමන්ගේ ආචාර්යයන් වහන්සේ සහ උපාධ්‍යායන් වහන්සේලා ළඟට ගියාම නොඑක් විදිහේ අවවාද ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ විනය පිටකේ සම්බන්ධව, සූත්‍ර පිටකේ සම්බන්ධව, විධර්ම පිටකේ සම්බන්ධව, ওই විදිහේ දේවල් සම්බන්ධව නොඑක් නොඑක් විදිහේ අවවාද ලැබෙනවා. ඒ විනය පිටකේ සම්බන්ධව දිගට දිගට අවවාද ලැබෙනකොට බොහෝම ශ්‍රද්ධාවෙන් මහාන මේ ඇත්තට මේවා වැඩි වුණා. අර හුඟක් එකපාරට පොඩි හේකට හුඟක් ලොකුවට හදා ගන්න ඕනේ කියලා හුඟක් කවන්න ගියොත් ඒක මැරිලා යනවා. අන්න ඒ වගේම හිත මැරෙන්න ගිය. මේ එපා වුණා අන්තිමට කලකිරුණා. බොහොම ශ්‍රද්ධාවේ මහාන වෙච්ච ඇත්තා කලකිරුණා. මේ දිගින් දිගට මේව අහන්න මේව කොහොමද මේව රකින්න කොහොමද කියලා ඒ පාවල යන්න සෝදානම්. එතෙන්දී අර ආචාර්ය වහන්සේලාම බුදුරජාණන් වහන්සේ ළඟට ඉදිරිපත් කළා මේ නැත්තම්. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ කරුණ ඇහුවාම උන්වහන්සේ උපාය සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ උපාය සම්පන්නයි. ඒ කරුණ රාශියම අර කියපු කරුණ රාශියම ඇතුළත් වෙන අන්දමට උන්වහන්සේ මෙයාට අවවාදයක් දුන්නා. මහාන මහාන හුඟක් ආරක්ෂා කරන්න බැරිව බෑ මේ එකක් ආරක්ෂා කරන්න පුළුවන් දෙයක්. එකක් නම් පුළුවන් ආරක්ෂා කරන්න. එහෙනම් මට පුළුවන්. එහෙනම් ඒක ආරක්ෂා කරන්න හිත ආරක්ෂා කරගන්න. හිත රැකගන්නේ ඉන්නේ හිත ආරක්ෂා කරගන්නේ කියලා අවවාද දීලා ඒ අනුමත දේශනා කරපු ධර්මපාලයයි. මේ බුදුරජාණන් වහන්සේගේ මේ කතාව අර දෙලින්ම එකපාරටම මේ හිත හදා ගැනීමට උන්වහන්සේ දේශනා කළේ මේ හිත හදා ගන්නවා හිත හරිගස්ස ගත්තොත් හිතටක ගත්තොත් සියල්ලම රැගෙනවා කියන ඒ කාරණේ හිම තමයි. ඊළඟට උන්වහන්සේ මේකේ தත්ත්වය හොඳට පහදා මෙන්න මේ ධර්මපදය ඒක ඉදිරිපත් කරපු ධර්මපදයක්. සුදුද්දසං සුනිපුණං යත්තකාම නිපාතිනං චිත්තං රක්ඛේත මේධාවි චිත්තං බුත්තං සුඛාව සුදුද්දසං තාම අමාරුවෙන් දැක්ක හැක්කා වූ දැක ගන්න අමාරු වූ සුනිපුණං ඊ타ම සියුම් වූ යත්තකාම නිපාතිනං යම් කිසි කැමති තැනක වැටෙන සුළු වූ චිත්තං හිත රක්ෂේත ආරක්ෂා කරන්නේ මේ ධාවි ඥානවන්තයා නෝනැති තැනත්තා මේ විදියට චිත්තේ ආරක්ෂා කරගන්නේ චිත්තං වුත්තං සුඛාවහං ඒ විදිය රැකගත්තා වූ හිත සුඛාවහං සැපගෙන දෙන්නේය මේ ගාථාව මුලින් ප්‍රකාශ වුණේ හිතේ தත්වයයි. හිත කියන එකේ හැටි මෙහෙමයි කියන්නේ. ඊළඟට දෙවෙනි කොටසෙන් උන්වහන්සේගේ ආඥාව නියමය. උන්වහන්සේ මේක නියමයක් වශයෙන් කළේ. හිතං රක්ඛේත මේ ධාවි. නෝනත්තා හිත රැකගන්නේය. යත්තං ගොත්තං රෝඛා සුඛාවහං හිතාක්ෂා කර ගැනීම සැපගෙන දෙන්නේ. අර මුලින්ම හිත තේරුම් කර ගැනීමද අපි හැම කෙනෙකුටම උවමනා කරන දෙයක් මේ හිත තේරුම් කර ගැනීම. හිත තේරුම් කර ගැනීම ලේසි නැහැ. දැන් රූපයක් ඇහැ පෙන්눔 කරලා මෙන්න මේ ඇහැ කියන්නේ මෙන්න මේකටයි. කන කියන්නේ මේකටයි. දිව කියන්නේ මෙන්න මේ කොටසටයි. එතකොට මේ සංකාරීරේ ශරීරය කියන්නේ මේකටයි මේ විදිහට මේ කොටස් පෙන්눔 කරලා අවබෝධ කරවන්න පුළුවන්. ඇහැ කන නාය දිව කාය කියන මේවා පෙන්눔 කරලා පුළුවනි මේ දක්වන්න. සනිදස්සන වශයෙන් මේවට කියන්නේ නිදර්ශන සාහිත්‍යය දක්වන්න පුළුවන්. දක්වන්න බැරි රූප කොටසකුත් තියෙනවා. නමුත් මේ ප්‍රධාන වශයෙන් තියෙන මේවා පෙන්눔 කරන්න ඕනේ. දක්වන්න පුළුවන්. ඒක தත්වය ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ස්වභාවයක් මේකේ තියෙන්නේ. හිත ඔහොම පෙන්වුම් කරන්න ආමාරු. සුදුද්දසං කිව්වේ අර පෙන්වීමට ආමාරුයි. දැක ගන්න ආමාරුයි මේ. අතිශයින්ම දැක ගන්න ආමාරුයි කියන්නේ. දුද්දස කියන්නේ දැක ගැනීමට අමාරුයි කියන්නේ. සොයන්නෙන් කියන්නේ අතිශයින්ම දැක ගන්න අමාරුයි. හිත අතිශයින්ම දැක ගැනීමට අමාරු එකක්. අතට අහු වෙන්නේ නැහැ, ඇහැට පේන්නේ නැහැ, කනට ඇහෙන්නේ නැහැ, දිවට දැනෙන්නේ නැහැ, කයට දැනෙන්නේ නැහැ. හිත. හිත දැනෙන්නේ නැහැ කොහොමද? ඔත් දැක ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා අමාරුවෙන් දැක ගන්න පුළුවන්. අමාරු. ඒක අමාරු. සුනිපුණන් මේක ඉතාම සිවුම්. හිත කියන එක සියුම්. ලෝකයේ තියෙන යම්තා පුංචි සියුම් කුඩා වස්තු නැත්නම් පරමාණුන ඉතාම කුඩා වස්තු කියලා කියන්නේ. පරමාණුව ඇතුලේ තව කොටස් කීපයක් තියෙනවා. එතකොට ඒ තියෙන කොටස් පුංචි කොටස් දිහා බලාපුවාම මේ හිත සම්බන්ධ බලනවා ඒක ලොකුයි. මේක සම්බන්ධව බැලුවාම ඒවා නෝකේ දෙත ඒ වගේම සියුම්ම. මේක ද්‍රව්‍යයක් නොවේනේ. හිත ද්‍රව්‍යයක් වශයෙන් කියන්නේ නැහැ. ඔය මේ තර්ක ශාස්ත්‍රය නම් ඡාර ගන්නකොට කියනවා හිතත් ද්‍රව්‍යයක් කියලා. ඒ තර්ක ශාස්ත්‍රයේට. නමුත් ද්‍රව්‍යයක් නෙවෙයි මේ. මේවා හිත ගොඩක් කොච්චර එකතු කළත් හිත ගොඩක් ද්‍රව්‍ය බවට පමුණවන්න බෑ. දැන් මේ අතීන්ද්‍රිය වශයෙන් ඇහ සාමාන්‍යයෙන් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තු ධර්ම කියනවා. වස්තු ධර්ම කියන ඉන්ද්‍රිය ගෝචර නොවන ඒවා. ඒවා ගොඩක් එකතු වුණාම ඉන්ද්‍රිය ගෝචර වෙනවා. නමුත් හිත කෝටි ගණනක් එකතු කරත් හරපෙන්නේ පෙන්වන්න පෙන්වන්න ඇහෙන්නේ නැහැ දකින්නේ නැහැ දැනෙන්නේ නැහැ අන්නේ ඒ තරම් සිවුම් මේක. ඉතාම සිවුම්. සෝනිපුණං අතිශයින්ම සිවුම්. සෝනිපුණං. යත්තකාම නිපාතිනං. මේ හිත කැමැති කැමැති හැම තැනම වැටෙනවා. පනිනවා. එතනම හොඳටත් පනිනවා, නරකටත් පනිනවා. ප්‍රනීත දෙයටත් පැනේ පනිනවා. කුණු ගොඩවල් වලටත් පනිනවා. අසුචි ගොඩටත් පනිනවා. එතකොට හිතා ගන්න බැරි දේ, ගන්න බැරි දේවල් වලටත් හිත පනින්න. ලබා ගන්න බැරි දෙයකටත් පනින්න, බලුවන් දෙයකටත් පනින්න. ඔන්න ඔය විදිහට හැම තැනම පනින පනින ගතියක් මේ හිතේ. ඔන්න ඔය ක්‍රියා ටික අපි හිතලා බලන්න ඕනේ. මේ හිතේ තියෙන මේ ක්‍රියා මේ தত্ত্ব ටික. දකින් අධිසයෙන් දකින් අමාරු ගතිය හිතේ එක්තරා தত্ত্වයක්. ඊතා සියුම් ගතිය එක්තරා හිතේ తත්වයක්. යත්තකාම නිපාතිනම් කියන தත්ත්වය එකක්. සමිත්‍යනික වැටෙන ගතිය. මෙන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ චිත්ත தත්ත්වය. මේ යත්තකාම නිපාතිනම් කියන මේ වචනේ ඔස්සේ අපි යන්න ඕනේ. හිත තේරුම් කරගන්නේ අරමුණක් අනුවයි. අර නිපාතනේ කිව්වේ ඒකයි. යම් කෙනෙක් කැමති තැනකට වැටෙන ගතිය කියන්නේ අරමුණක් ගැනීම. අරමුණක් ගැනීමයි හිතේ ක්‍රියාව. හිත තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අරමුණක් අනුවයි. හිත තේරුම් කර ගන්න පුළුවන් වෙන්නේ අරමුණක් අනුවයි. ඉතින් අපි කල්පනා කරගන්න ඕන දැන් ඔන්න චක්ඛු විඥානේ හිතක් සෝත විඥානේ හිතක් ගාන විඥානේ හිතක් ජීවහා විඥානේ හිතක් කාය විඥානේ හිතක් මනෝ විඥානේ හිතක් මේ චක්ඛු විඥාන කියන හිත අපි තේරුම් ගන්නෙ රූපයක් දකින්න අන රූපයක් දකින්නකොට රූපේ ඇඳිනගත්ත චක්ඛු චක්ඛු විඥාන කියන හිත රූපේ දැනගත්තා. අන්න ඒ අණුව අන්න චක්කු විඥානේ හිත අපි තේරුම් ගත්තා. සෝත විඥානේ හිතත් ඒ විදිහයි. ගාන විඥානේ හිත, ජීවහා විඥානේ හිත, කාය විඥානේ හිත කියන මේවත් ඔන්න ඔය විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. අරමුණට සම්බන්ධ වීම නිසායි මේක තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ නිසායි දැන් සමහර විටක පේන අරමුණු තියෙනවා නැපෙන අරමුණු තියෙනවා. පේන අරමුණු දැනෙන අරමුණු, ඇහෙන අරමුණු, විඳින අරමුණු, දැනෙන අරමුණු කියලා අරමුණු රාශියක් තියෙනවා. දිත්තාරම්මනේ, සුතාරම්මනේ, මුතාරම්මනේ, විඤ්ඤාතාරම්මනේ කියලා ආරම්මන හතර જાතියක් තියෙනවා. මේ අරමුණු මේ අරමුණු ලොකුවට තියෙනවා නම් හිතත් ලොකුවට පේනවා. අරමුණු පුංචි නම් හිත පුංචියටයි පේන්නේ. අන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. මෙන්න මේ විදිහට අරමුණ අනුවයි හිතේ தત્ත්වය අපි තේරුම් කරගන්න ඕනේ. දැන් ධම්මාරම්මණයදී රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන කියලා ආරම්මන පහක් තියෙනවා. ධම්මාරම්මණය කියලා හයවෙනි එක තියෙනවා. ධම්මාරම්මණය කියන එක ධම්මාරම්මන කියන්නේ අර කොටස් හයක් තියෙනවා. කොටස් හයක්. හිත ගැන අරමුණු වෙනවා හිතට. චෛතසික ගැන අරමුණු වෙනවා හිතට. අන්න එතකොට ඒ හිත ඒ අරමුණු වෙන හිත හිතට අරමුණු වෙන්නා වූ හිත ධම්මාරම්මණය. හිතට අරමුණු වන්නා වූ චෛතසිකේ චෛතසිකේ කියෝ විතරකේ පස්සේ ආදී දේවල්නේ ඉතින් එහෙම ඒවා ඔන්න ධම්මාරම්ම. එතකොට සම්මුති දේවල්. සම්මුති දේවල් සම්මුතිය. ඒවත් හිතට ධම්මාරම්මන වශයෙන් හම් වෙන්නේ. පඤ්ඤාති පඤ්ඤාති කියන කොටස. එතකොට නිබ්බානේ. නිබ්බානයක් ධම්මාරම්ම. අර අරමුණු පහෙන් අයින් වෙච්ච එකක් මෙන්න මේ විදිහට ඇතන් විටක අර අරමුණ බොහෝම සියුම් සියුම් නිසා හිතත් සියුම් වෙනවා. කොච්චර සියුම් වෙනවද? අරමුණු තරමටම මේකත් සියුම් වෙනවා. අරමුණු ඕලාරික නම් හිතත් ඕලාරිකව වැටෙන්න පුළුවන්. දැන් චක්කු විඥානය කියන එක ඕලාරිකව තේරුම් ගන්න පුළුවන්. සෝත විඥාන ආදියත් එහෙමයි. මෙන්න මේ විදිහට හිත සම්බන්ධව තෝරනකොට මේ විෂය විචාරණං චිත්තං ලක්ෂණේ වශයෙන් පෙන්වන්නේ එහෙමයි. ඒ ධර්මයක් තේරුම් ගන්නකොට ලක්ෂණ රස පච්චුපට්ඨාන පදත්තාන කියලා ඔය කරුණු අනුවයි තේරුම් ගන්න ඕන. විෂය විචාරණං චිත්තං අරමුණක් තේරුම් කර ගැනීම දැනීමයි අරමුණක් දැනීමයි හිත කියන්නේ කොටින්ම කියනවා නම් අරමුණට සම්බන්ධ වීමයි හිත කියන්නේ. ඒක නිකන් කියනවා නම් වෙන වචන වලින් කියනවා නම් පාණ්ඩ පානක් දැල්වීම වාගේ හැන්නේ. පානක් දැල්වීම වාගේ. අරමුණක් ඇති වෙන්නම ඕන හිතක් පවතින. විසේ විජානන විජානන ලක්ෂණම් කියුවේ ඒකයි. අරමුණ දැන ගැනීම දැනීම ලකුණු කරන අරමුණ දැන ගැනීම කියුවට අරමුණ පිළිබඳව සියලු තොරතුරු දැන ගැනීම නෙමෙයි අරමුණට අරමුණ මේ සම්බන්ධව අරමුණට සම්බන්ධ වීම අනිත්‍යම වෙන අනිත්‍යයිසික වලින් කෙරෙන්නේ විතක්ක පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ආදී අනිත්‍යයිසික වලින් මේ අරමුණ සම්බන්ධව විශේෂ විස්තර විභාග තේරුම් කරගන්නේ මේක අරමුණට සම්බන්ධ වීම මාත්‍රයයි මේ මේ චිත්තයෙන් කෙරෙන්නේ. අරමුණක් නැතුව හිත පහළ වෙන්නේ නැහැ. අන්න ඒකයි ඊළඟට තේරුම් ගන්න. අරමුණක් නැතුව හිත තේරෙන්නේ ඇත්තේ නැහැ. හිතරම අරමුණක් තියෙන්න ඕන හිතට. අනාරම්මනික හිතක් ඇත්තේ නැහැ. අන්න මේ මේක යෝගාවචරයෙන් හොඳට තේරුම් ගන්න ඕන. හිත නැවතුණා කියලා සමහර විට හිතනවා. හිත නැවතුණා නතර වුණා නැහැ හිත තේරුම් ගන්න බැරි වුණා. ඒක වෙන්නේ හිත තේරුම් ගන්න. ඒ හිත තේරුම් කරගන්න බැරි වුණේ මොකද? අරමුණ ප්‍රකට නැහැ වෙලාවේ. Tamanta අරමුණ ප්‍රකට නැහැ. ප්‍රකට නැති නිසා හිත තේරුම් කරගන්න බැහැ. නැත්තම් හිත තියෙනවා. හිත නැත්තේ නෑ. <coughs> ලක්ෂණ රස කියන්නේ රසය කියන්නේ හැම ධර්මයක් සම්බන්ධව රස කියලා කොටසක්. ඒ රසය කියන්නේ කෘත්‍ය සම්පත්තිය. කෘත්‍ය සම්පත්තිය කියලා අර දෙයකට දෙනවා රසය. මේ හිත සම්බන්ධව රසය කියන්නේ කෘත්‍යය පුබ්බංගම රසං. අනිත් ධර්ම වලට ඉදිරියෙන් යන කම ගතියක් තියෙනවා මේ හිතේ. අනිත් ධර්ම කියන්නේ වේදනා, සංඥා, චේතනා, පස්ස වේදනා, සංඥා, චේතනා අයගගත ආදී චෛතසික රාශියක් සම්බන්ධ කරගෙන හිතක් පහළ වෙන්නේ. ඒ චෛතසික නැතුව හිතක් පහළ වෙන්නේ නැහැ. චෛතසික ඇතුවයි පහළ වෙන්නේ. ඒ පහළ වෙන්නා වූ චෛතසික වලට පෙරටුව ඉදිරිපත් වෙන්නේ මෙන්න මේ හිතයි. මනෝ මනෝ මානසං විඥානං කියන නාම චිත්තං කියන නම් වලින් කතා කරන මේ හිතයි පෙරෙන්නේ. පෙරටුව යාමේ කෘත්‍යයයි සම්පත්තියයි මේ හිතේ තියෙන්නේ. අනිත් චෛතසික වලට ඉදිරියෙන් මේ මනස ගමන් කරනවා. ඉදිරියෙන් කියන්නේ ඉස්සෙල්ලා නෙමෙයි. ප්‍රධානව ප්‍රධානව ගමන් කරනවා. ඔක්කොම එකටයි පහළ වෙන්නේ. නමුත් ප්‍රධානව පහළ වෙන්නේ මේ මානස. මානස කියන්නේ. ඒ නිසා පුබ්බංගම රසං විසේ විජානන ලක්ඛණං පුබ්බංගම රසං පෙරදැරි වීම මේකේ කෘත්‍යය සන්ධාන පච්චුපට්ඨාන මේ ධර්මයක වැටහෙන ආකාරයක් තියෙනවා ඒ ධර්මයේ තේරුම් කර ගැනීමට ඒ ධර්මයේ පච්චුපට්ඨාන කියන ලක්ෂණය දැනගන්න ඕනේ පච්චුපට්ඨානය කියන්නේ වැටහෙන ආකාරය තමන්ගේ හිතට ඇතුල් වෙන ආකාරයයි පච්චුපත්ථානය කියන්නේ ඒක ප්‍රතිඵලයක් වශයෙන් උත් වෙනවා ප්‍රතිඵලයක් වශයෙන් පෙනෙන්නේ ඒකයි සන්ධානයයි මේකේ පච්චුපත්ථානය සන්ධානය කියන්නේ එකින් එකට ගැළපීම හිත නැවතිලා හිටින්නේ නැහැ ගැළපි ගැළපි දිගට දිගට පවතින ගතියයි හිතේ තියෙන්නේ හිතේ ස්වභාවය ඒකයි භවාංග වශයෙන් පවතිනවා භවාංග වශයෙන් පවදනකොට භවාංගත් එකින් එකට එකින් එක භවාංග සම්තතියේ සමූහේ සන්ධානේ එකින් එකට ගැළපිලා සම්දි වෙලා පූට්ටු වෙලා දිගින් දිගට වීති හිතක් ඊළඟට භවාංගේ ඉඳලා ඇති වෙන්නේ වීති හිත කියන ඒවා. දැන් රූපයක් බලනකොට සද්දයක් අහනකොට නඩක් දැන විචාරණය ඇති කරන වෙනකොට ස්පර්ශයක් දැනගන්නකොට හිතින්ම යම් කිසි දෙයක් දැනගන්නකොට වීති හිත පහළ වෙන්නේ. ඒ පහළ වෙන්නා වූ වීදිහිත් පහළ වෙන්නා වූ අවස්ථාවේදී ඒ එකින් එකට එකින් එකට ලොකු සම්බන්ධයක් වෙනවා. මෙන්න මේකයි සන්ධාන පච්චපත්තාණේ කියන්නේ. නිතරම ගොඩක් සමූහයක් සංතතියක් වශයෙන් හිත පවතින. චිත්ත සංතතිය කියලා මේකට කතා කරන්නේ. සංතතිය කියන්නේ සමූහය. නැවැත්මක් නෑ මේකේ. දිගින් දිගට දිගින් දිගට කරනවා ඔන්න මේ අසඤ්ඤ අසඤ්ඤ කියනවා තාලේ අසඤ්ඤ සත්‍යේ කියන ඒ ස්ථානෙට යනකොට එතන තියෙනවා ලොකු නැවැත්මක්. ඒක ධානා බලයෙන් කෙරෙන නැවැත්මක්. ඊළඟට ඒ කාල සීමාව එහාට ඉවර වෙනකොටම ඊළඟට තියෙනවා සන්ධාන. මෙතන අවසාන එකයි අතන ඊළඟ පටන් ගන්න එකයි දෙකේ සන්ධානයක් තියෙනවා. එතනත් එක්තරා සන්ධානයක් තියෙනවා. අනිත් තැන්වල කියන්නම දෙයක් ඇත්තේ නැහැ. හැම තැනම එකින් එකට එකින් එකට සම්බන්ධයි. සන්ධාන පච්චුපට්ඨානය කියලා කියන්නේ. පදට්ඨානය ඊළඟට ආසන්න කාරණේ. හිතක් පැවැතීමට උපකාර වෙන නාම රූප ධර්ම. පංචෝකාර භාවේ නාම රූපයන් ප්‍රධාන කරගෙන උපකාර කරගෙන ආසන්න කාරණාවයෙන් මෙහිට පවතින්නේ. එතකොට මෙන්න මේ විදිහට හිත සම්බන්ධව සාමාන්‍ය ඔන්න ඔය විදිහේ තේරුම ඇති කරගන්න ඕන. අපේ හිත මෙන්න මේ විදිහේ හිතක්. මෙන්න මේ විදිහේ තියෙන මේ හිත අපට කරන්න තියෙන්නේ මොකද්ද මේක ආරක්ෂා කර ගැනීම. යෝගාවචරයන් හිතන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මතක් කරගෙන චිත්තං රක්ඛේත මේ ධාවී මේ ධාවී කියන්නේ භාවිත නුවණක් ඇති. භාවිත නුවණක් ඇති කුජලයාට මේ ධාවී කියන්නේ. එතකොට ඒ භාවිත වූ වඩන ලද නුවණක් ඇති දැනත්තාට මෙන්න මේ චිත්තේ රකින්න අමාරු නැහැ. අනිත් කෙනෙකුට අමාරු. ඒ නිසා මේ හිත භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිත භාවිත කරන්න බලාපොරොත්තු වෙන්නේ හිත රැක ගැනීමටයි. මේ කරන්නේ මොකද්ද? භාවනාවෙන් හිත භාවිත කිරීම. මේ භාවිත කිරීමෙන් හිත රැක ගන්න පුළුවන් වෙනවා. දැන් භාවනාවෙන් හිත රැක ගන්න පුළුවන් වෙනවා. ඒ මොකද භාවනාවෙන් හිත භාවිත වෙනවා. භාවිත වෙනකොට එක්තරා අසත්‍යයක් ඒක ලැබෙන. ඉතින් ආරක්ෂාව ලැබෙනවා. චිත්තං රක්ඛේත කිව්වේ ඒකයි. එතකොට භාවනා ආරමුණක හිත තියාගෙන නිතරම වාසය කරනවා. මොන වැඩක් කරතත් ඒ වැඩ සම්බන්ධවම ඒ වැඩේ සම්බන්ධවම කල්පනා කරනවා බාහිර දෙයට යන්න දෙන්නේ නැහැ. නීවර වලට වැටෙන්න දෙන්නේ නැහැ. හිත රැක ගන්න හිත ආශා කර ගැනීම වටිනා දෙයක්. චිත්තං බුද්ධං සුඛාවහං අන්තිමේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේ හිත ආරක්ෂා කරගත්තොත් අනන්ත කාලයක් සැප විපාක ලබා ගන්න පුළුවන් නොනැලෙන සැපේ ලබා ගන්න පුළුවන් කියන බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ නිසා හිතට ගන්න ඕන මොන මේ යෝගාවචර පිළිද හිත රැක ගන්න බලාපොරොත්තු වෙන්නේ. හිත රැකගත්තේ නැත්නම් මෙන්න මේ ආදීනව පැමිණෙනවා කියලා තම තමන් හිතා ගන්න ඕනේ. හිත රැකගන්න බැරි වෙච්ච උදවිය අද කොච්චර දුක් වෙනවද දෙවිදත්තරුන් වහන්සේ අපිට හොඳට ප්‍රකටයි උන්වහන්සේ දෙවිදත්තරුන් වහන්සේ අද දුක් වෙනවද දුක් විඳින්නේ මාත් නිසාද හිත රැකගන්න බැරි ඒ අනුව ගිය කට්ටිය එපමණක් නෙමෙයි අද වුණත් හිත රැකගන්න බැරි වෙච්ච උදවිය කොයිතරම් දුක් විඳද විඳිනවාද ඔය හදිස්සියේ වාස බීලා මැරෙන්නේ නොයේ දේවල් වලට අහු වෙලා කරදර වෙන්නේ හිත රැකගන්න බැරි වෙනවා හිත රැකගන්න බැරි වෙච්ච උදේ භාවනාව හොඳට කරගන්න බැරි වුණොත් ඒ සමාරු වෙනවා හොඳ හිත රැකගන්න බැරි හොඳට හිත රැකගත්තොත් භාවනාවත් ආරක්ෂා කරගන්න ඕන භාවනාව රැකෙන්නේ හිත රැකගත්තොත් ඒ අත්තන්ට ශාන්තිය අත්පත් කරගන්න ඕනේ හිත ආරක්ෂා කරගත්තේ නැත්නම් භයානක දුක් වලට පැමිණෙන්න පුළුවන් වෙනවා. හිත රැකගත්තොත් යහපත් තත්වයක් ලබා ගන්න පුළුවන් වෙනවා. නොනගෙන සපක් අත්පත් කර ගන්නට පුළුවන් වෙනවා. මෙන්න මේ දෙකත් සලකනවා. එතකොට ඒ විදිහේ කල්පනා කරගෙන අප මේ කරන්නේ හිත රැක ගැනීමේ වැඩපිළිවෙලක් වැඩපිළිවෙලක යෙදීමක් මේක කාලික වැඩක් නෙමෙයි අනන්ත කාලික ප්‍රයෝජනයක් සිද්ධ කරන්නා වූ දෙයක්. ඒ කියන්නේ කාලික නොවේ කියන්නේ දැන් මේ ඇත්තෝ මේ විදිහට භාවනා කරනවා. මේ අත්ංගමේ භාවනාව මේ අත්ංගම නෙමෙයි ප්‍රයෝජන. තවත් විශාල ප්‍රතිශතකට ප්‍රයෝජනයි. විශාල පිරිසකට ප්‍රවේදන උපස්ථාන කරන උදවියට කොයිතරම් උපස්ථාන කරපු උදවියට කොයිතරම් සතුටක්ද මේ මේ විදියට භාවනා කරනවා මේ විදිය හොඳට කටයුතු කරනවා කියලා ඇඟීමක් ඇති වෙන්න ඇති වෙන්න යත්තන්ට ලොකු පිනක් ඒ වගේම සතුටක්. ඒ වගේම දෙවියන් සහිත ලෝකයාටම මේක උපකාර වෙන දෙයක්. අනිත් එක මේ විදිහේ හොඳට නියම අදහසෙන් යුක්තව භාවනාවේ යෙදෙනවනම් යෙදෙනව අවස්ථාවේදී ඒ ආදර්ශයට ගන්න. ආදර්ශයට අරගෙන මෙන්න අද දවස් ගැන විශේෂයෙන් අර මුලින් ප්‍රකාශ කන්දමට සලකලා කල්පනා කරලා මේ සංසාරේ මහා දීර්ඝ සංසාරයක ගමන් කරන සිද්ධයන් වෙලා මේ දීර්ඝ සංසාරය කොට කර ගැනීමයි මේ හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. පසුගිය සංසාරය ගැන අතීත සංසාරය ගැන සලකා බලනකොට නොමින්ද දුකක් ඇති වෙනවා. නොයේ පිළියේ දුකින් ආයෙව හසුනා කර ගන්න ඕනේ. මත් ධර්ම තවත් එහාටත් මේ දුක් විඳින්න මේ සංසාරයේ දිග්ගත ගන්නේ නැතුව කොට කරගන්න ඕන මොන ක්‍රමයකින් හරි සංසාරේ කොට කරගන්නට ඕනේ කියන හැඟීමක් කරගන්න ඕනේ මේ භයානක සංසාරයෙන් අපි අත් මිදලා අත් මිදලා බලාපොරොත්තු වන්නා වූ නිර්භය නිවන ලබා ගැනීමට ඕමනා ආ අපට ඕමනායි කියන අදහස ඇති කරගෙන කටයුතු කරන්නට ඕනේ එන්දිය කටයුතු කරනවා නම් ප්‍රමාද නැතුව අප්‍රමාදව මේ සමත විදර්ශනා භාවනාවල යෙදিলা ආර්ය ස්ථාංග මාර්ගයන් දිනු කරගෙන පාරමී ධර්මයන් තම තමන් තුළ දිනුවට පත් කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන්නා වන්දමත උතුම් වූ බෝධියකින් අමා මහ නිවන අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අතුජනීය මහෝපාද්‍ය මාතර ඥානාරාම මාහිමිපාණන් වහන්සේ පින්තුනි ඔබ සවන් දුන් මෙම දේශනය ත්‍රිසු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.